දර්ශන පුස්තකාලය ඇසුරින් ඖෂධ ඉතිහාසය පිළිබඳව නිෂ්පාදනය කළ මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මහතා මෙහෙවන සැඳෑ සමුළුව වැඩසටහන අද ඔබේ ශ්‍රවණයට. අයබෝන සම්මෙනි අද මා ඔබ වෙත ගෙනෙන්නට බලාපොරොත්තු වෙන්නේ ඖෂධ පිළිබඳව පවත්වන්නට යන සාකච්ඡා මාලාවක මුල් සාකච්ඡාවයි. මේ මුල් සාකච්ඡාව අප යොමු කරන්නේ ඖෂධ පිළිබඳ ඉතිහාසයටත් ඒවා වර්ධනය වුණු අන්දමටත් ඒවා ව්‍යාප්ති වුණු අන්දමටත් යන කරුණු පිළිබඳවයි. මේ සාකච්ඡාවට මේ පිළිබඳව විශේෂඥ මහතුන් තුන්දෙනෙකු සහභාගී වෙනවා. එයින් එක අයෙක් තමයි මහාචාර්ය සේනක බිබිලි මහතා. සේනක බිබිලි මහතා සමහර විට ඔබ දන්නවා ඇති ලංකා විශ්වවිද්‍යාලයේ ඖෂධ විද්‍යාව පිළිබඳව මහාචාර්යවරයා පමණක් නොවේ ඒ මහත්මයා තමයි ලංකා ඖෂධ සංස්ථාවේ සභාපති වශයෙන් ක්‍රියා කරන්නේ. ඒකම අපට මේ සාකච්ඡාවට සහභාගී වීම සඳහා පැමිණලා ඉන්නවා මහාචාර්ය එස්.ආර්. කෝටිකුඩ මහතා. කෝටිකුඩ මහතා කොළඹ වෛද්‍ය විද්‍යාපීඨයේ විෂග්වේදේ නැත්නම් ඖෂධ පිළිබඳව විද්‍යාව ගැන මහාචාර්යවරයා. මීළඟට වෛද්‍ය කේ ජයසේන ඒ මහත්මයා අද අපට කරුණු කියා දෙන්නට මේ පැමිණ සිටිනවා. ඒ මහත්මයා ඔබ පේරාදෙණි විශ්වවිද්‍යාලයේ කවර රැකියාවද කරන්නේ? කවර තනතුරද දරන්නේ? මමත් ඖෂධ වේදය ගැන ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය තනතුරක් දරනවා. හොඳයි. එතකොට අපි මා හිතන්නේ පටන් ගත යුතු ඖෂධ පිළිබඳ ඉතිහාසයෙන් කියලා. දැන් ඖෂධ පිළිබඳ ඉතිහාසය අන්න අසුවල් තැනින් පටන් ගත්තයි කියලා අපිට මේ ඇඟිල්ල කියලා කියන්නට තරම් සමත්කමක් තියෙනවද? යුතුයකමක් තියෙනවද? පුළුවන්කමක් තියෙනවද? මා හිතන්නේ නැහැ අපිට පුළුවන්කමක් තියෙනවා කියලා. මා හිතන්නේ නැහැ. එහෙම කියනවා නම් ඒක යුක්තිසහගත කීමක්. ඒලයි මොකද? මිනිසයා මිහිපිට පහළ වුණේ යම් කිසි දවසකට. එදා ඉඳන්ම මනුෂයාට නොයෙකන්ද මේ ආබාධ ඇති වෙන්නට ඇති. ඉතින් නොයෙකන්ද මේ වේදනා නැත්නම් උණ ගැනීම නැත්නම් ප්‍රසව දරුවන් ලැබීම පිළිබඳ ඔය අන්දමේ නොයෙක් නොයෙක් අමාරු නුමාකම් ඇති වෙන්නට ඇති. ඉතින් මනුෂයාගේ සිරිතක් තමයි කවර හෝ ක්‍රමයක් බලනවා තමාගේ අමාරු නුමාරුකම් ඉවත් කරගන්නට. ඉතින් හුඟාත්ම ඉහත කාලේ සමහර අමාරු නුමාරුකම් වලට මිනිසෙන් කරේ මොකද මේ භූතයෙන් ඇදෙව්වා නැත්නම් දෙවියන්ට පොදු පූජා පැවැත්වුව සමහර විට අසන්නන් දන්නවා ඇති. හුඟා කිසර කාලේ තදින් ඉසේක එක්කම හැදුනම ඒත් නැත්නම් මොලේ ඇති වෙන යම් කිසි ආබාධවලට ඒත් නැත්නම් මේ සාමාන්‍ය අපස්මාරය දන්නවනේ අපස්මාර පරිප්පෝ ඒක හැදුනම මිනිස්සු විශ්වාස කළේ මොකද්ද? මේ ඔළුව ඇතුළට භූතයක් ඇතුළේ මේ සියල්ලම කරන්නේ කියලා. ඉතින් දැන් මේ රෝගී සුව කරන්න නම් භූතය එළියට ගන්න ඕන. කොහොමද ඉතින්? ඔළුව ඇතුළට ගිය භූතය එළියට ගන්න නම් හිලක් හදන්න ඕනේ. ඉතින් මොනවද කියලා හිස් කබලේ හිලක් හැදුවා. ඔන්න ඔය අවධියත් එක්කම සමහර උදවිය සමහර විට මා හිතන විදිහට නොඑක් වර්ග නොඑක් දේවල් නොඑක් බේත් අරගෙන බලන්නේ නැති. ඕක වෙන්නේ නැති ඖෂධවල ඉතිහාසය. ඉතින් හිතන්න එපා මොහොතකටවත් මිනිසෙන් පමණක් කියලා මේ විදිහට බේත් හේත් සෙව්වේ. සත්ව වර්ගය අතර ඔබ දන්නවනේ ඌ සදන්නව නේද? මොකද අමාරුවක් හැදලම ගිහිල්ලා මොනවද පැලැටියක් කනවා. මුගතිය මුගතියක නාය මරුවට පස්සේ කීමක් තියෙනවා නායගේ විස මැකෙන්න. මරණය කොයිතරම් ඇත්තද කියලා. මුගතිය ගිහිල්ලා මොනවද පැලැටියක් හපනවලු. ඉතින් මේ බල්ලන් සුනඛයෙන් කරන දේ ගැන ඔබ කවුරුද දන්නවා ඇතිනේ. ගෙදර ඉන්න බල්ලා ඔය සමහරලාට කියලා තනකොළ උගුලන් කනකොට අපි කියනවා අන්න බල්ලාද සනීප නැතුව කියලා. හොඳයි. මා ඔය කිව්වේ ඊටාම දල වශයෙන් යම් කිසි කරුණක්. මා දැන් බලාපොරොත්තු වෙනවා මේ විශේෂඥ මාතෘකෙන්. මේට වඩා සවිස්තරව ඖෂධ ඉතිහාසය පිළිබඳව යම් කිසි කරුණක්. දැන් ඔය කිව්ව එක මම සම්පූර්ණයෙන්ම පිළිගන්නවා. මනුෂ්‍යයා සෑම අවස්ථාවකදීම එයා උත්සාහ කරන්නේ යම්කිසි ආබාධයක් තියෙනවා නම් ඒකෙන් සහනයක් ලබා ගැනීම නැත්නම් ලඩක් සුව කිරීම මේ විදිහේ සුව කිරීමට මනුෂ්‍යයා උත්සාහ කරන්නේ පැලෑටි වලින් නැත්තම් සත්තුන්ගෙන් නොඑක් දේවල් සොයාගන්න ඖෂධයක් හැටියට පාවිච්චි කිරීමටයි. දැන් ඔය පැලෑටි වෙත යන්නේ නැති දින අවට තියෙන නිසා බොහොම පහසුයි. ඒක බොහොම පහසුවෙන් තියෙන නිසා. ඒක බොහොම නිහිල් වශයෙන් එයාට බොහොම පහසුවෙන් සොයා ගන්න පුළුවන් අත්දැකීමෙන් සොයා ගන්න පුළුවන් විරේචකයක්. නැත්තම් එයාට පාචනයක් තියෙන අවස්ථාවකදී මලබද්ධ ඇති කිරීමට සැලැටියකින් සොයාගන්න පුළුවන් බොහොම ලේසියෙන් අත්දැකීමෙන් මේකට බෙහෙත් වලින් ක්‍රියාකාරීත්වයක් තියනවද නැද්ද කියලා. නැත්තම් වේදනාවක් තියෙනකොට නොඑක් පැලැටි වලින් නැත්තම් වෙනත් දේවල් වලින් මේකෙන් සහනයක් ලබා ගන්න පුළුවන්ද කියලා. අන්න ඒ විදිහේ බොහෝ ඖෂධ සොයාගන්න නැති පරණ කාලේ උත්සාහයෙන් ඒ කියන්නේ යම් කිසි කෙනෙකුට වේදනාවක් හැදුනම මේක නැති කරගන්න නොයෙක් උපක්‍රම බලනවා. ඉතින් යාග හෝම ආදී කරනවා නැත්නම් ඔළුවේ ඉලක් හදනවා. ඒ වයින් කරගන්න බැරි නම් ඉතින් වටපිට දෙයක් මොනවා හරි ගන්නවා. ඒක දවසට හරියනවා. ඔව්. නැත්නම් හරි ගියයි කියලා හිතනවා. එතකොට ඒක දිගින් දිගට පාවිච්චි කරනවා. නමුත් කොහොමද ඉතින් මේක ඒ කාලේ පොත්පත් තිබුණේ නැහැ නේ ලියලා තියන නැත්නම් වාර්තා කරන්න සමහර විට මේ දෙමව්පියන්ගෙන් දරුවන්ට යන්නේ නැතිනේ. ඔව් ඉතින් කටින් කට මේ සොයනකොට දැන් අපිට උදාහරණයක් කියන්න පුළුවන් දකුණු ඇමරිකාවේ පෙරුවියන් පොතු වලින් ඒ කච්ච සින්කෝන කියලා බෙහෙතක් සොයාගෙන හිටියා. දැන් අපි කවුරුත් දන්නවා ඇති ක්විනින් කියලා පාවිච්චි කරනවා මැලේරියා වුණත් ඒක සොයාගත්තේ කොහොමද මේ උණවලට පාවිච්චි කරන පොතු වලින්. දැනට මේ ක්වීනින් පාවිච්චි කරන්නේ නැහැ මැලේරියා වුණ හැදෙනකොට. නමුත් ඒ කාලේ ක්වීනින් දැන් පාවිච්චි කරන්නේ නැහනේ. ඊටත් වඩා හොඳ බෙහෙත් තියෙන නිසා මම හිතා දැන් බොහොම පාවිච්චි කරනවා කියලා. නෑ දැන් සීනේ පාවිච්චි කරන්නේ ඊට වඩා ක්ලෝරොක්වින් එමෝඩයක්වින් කියලා ඊට වඩා හොඳ බෙහෙත් අලුත් ඖෂධ වර්ග තියෙනවා ඖෂධ වර්ග තියෙනවා අත වශයෙන්ම මේ බටහිර වෛද්‍ය විද්‍යාවික ලක්ෂණයක් ඕකනේ ඖෂධයක් පාවිච්චි කරලා මේ මේක හොඳ උදාහරණයක් යම් යම් කාර්යවලදී තියෙනවා ඊටාත්ම ප්‍රත්‍යක්ෂ ඖෂධ ඊට පස්සේ ඊටත් වඩා ප්‍රතිඵල තියෙන ආවෘෂ්ඨ හොයාගත්තාම අර පරණ ඖෂධ පාවිච්චි කරන්නේ නැහැ. දැන් ඉතින් ඔබේ උදාහරණවත් මේ පාචනයක් ඇති වෙනකොට බ්‍රසීල් රටේ ඉපිකැක් කියලා මුල් වර්ගයකින් මේක කසායක් හදලා බොන්න පටන් ගත්තා. ඒක සත වර්ෂ දෙක තුනක පාවිච්චි කරලා යුරෝපයේ යුරෝපයේ රටවල් වලට අහන්න සිදු වුණා මේකෙන් ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන් කියලා. එතකොට මේ මුල් වර්ගයෙන් තමයි එමෙටින් කියන ඖෂධ සොයාගත්තේ. දැන් මේ විදිහෙන් තමයි මේ විදිහ අහම්බෙන් අත්දැකීමෙන් තමයි මුල් කාලයේදී බෙහෙත් සොයාගත්තේ මනුෂ්‍යයා. සොයාගත්තේ. මේ ඉස්සර හිටියා බොහොම නම්බුගත් මේ වෛද්‍යවරයෙක් විලියම් ඕස්ලර් කියලා. එයා අපේ වෛද්‍ය මයිකල් මැටි. එයා කිව්වා මේ මිනිසාගේ සතාගේ වෙනස මිනිස නම් හැමතිස්සෙම බෙහෙත් ගන්න කැමතියි කියලා. සතා නම් අර ඕන වෙලාවට විතරක් කරතන කොළ අරෝ මේව කනවා කියලා. මෙන්න ඕන වෙලාවට ඒ පාරෙන් දෙකටම ගන්නවා. හරි ලස්සන කීමක් මේ. හොඳයි. මේ දැන් මහත්තයා දන්නවද ඔය වගේ ඓතිහාසික මේ රසවත් අවස්ථා බෙහෙත් සොයාගත්ත. ඔව් දැන් ඔය අංගිල්ල කටක් පුළුසුනම මේ අපි දන්නවා තනින් කියන જાතිය පාවිච්චි කරලා පාවිච්චි කරනවා. ඒකට යම්කිසි යම්කිසි සුවයක් ලැබෙනවා ඉතින්. දැනින් කියලා යන්නේ. හැබැයි දැනෙත් දැනින් පාවිච්චි වෙන්නේ නැහැ ඇත්තට. දැන් දැනින් ලබා ගන්න සාමාන්‍යයෙන් තේ වගේ පැලෑටි වලින්. තේ වගේ පැලෑටි. ඒ කියන්නේ දැන් අපි මේ තේ වතුර වල තේ වගේ ලබි තියෙනවා. දැන් කතාවට කියන්නේ දැන් එක්කෙනෙකුගේ ඇඟිල්ලක්ද අතක්ද පිළිස්සුන වෙලාවේ ඒකේ වේදනාව නැති කරගන්න එතන ළඟ තිවිච්ච තේකෝප් එකට නිවිච්ච තේකෝප් එකට අත දැම්මයි කියලා. ඉතින් ඒක ඉක්මනින් සුව වුණයි කියලා එයාට තේරිලා තියෙනවා. ඊට පස්සේ කියන්නේ මේ කතාවේ හැටියට මේ තැනින් පාවිච්චි කරන්න ගත්තේ මොකද තේවල තැනින් තියෙන නිසා ඒක කල්පනා කරලා ඒ විදිහට තැනින් පාවිච්චි කරන්න ගත්තා මේ පිළිසිත තැනවල වලට ගන්න. හදිසිය සොයා ගැනීම. හදිසිය ගැනීම. යන්නේ නැතක් නැතුව කරපු වැඩකින් ලැබුණු ප්‍රතිඵලය. මම කියන්න කැමති දැන් මේ මහතුරු කිව්වේ විශේෂම ඓතිහාසික වශයෙන් සොයාගත්ත බෙහෙත් ගැන. නමුත් මේ මෑතකදී නොයෙකුත් රසායනික ද්‍රව්‍ය ගැන පරීක්ෂණ කරන අතර ඖෂධ සොයාගත් අන්දමක් වෙන. දැන් අපි කවුරුත් දන්නවා ක්ෂය රෝගය ගැන නොයෙකුත් බෙහෙත් පාවිච්චි කරනවා. ඒ බෙහෙත් ගැන පරීක්ෂණ කරන අවස්ථාවකදී මේ වෛද්‍යවරුන්ට මේ පරීක්ෂණ කරපු වෛද්‍යවරුන්ට පෙනුණා මේ ඡය රෝගයේ තිබෙන ලෙඩුන්ගේ මානසික තත්ත්වයේ දියුණු වීමකුත් ඇති වෙන බව. ඒ කියන්නේ ඒ කියන්නේ සාමාන්‍ය ඡය රෝගයේ තියෙන අයගේ නිකන් කලකිරීලා නිකන් පැත්තකට වෙලා ඉන්න මිනිස්සුනේ නිකන් ලෝකේ පාරිලා ලෝකේ පාරිලා ඉතින් ඉතින් මේ ඡය රෝගයට දීපු බෙහෙත් වර්ගය දුන් විට මේගොල්ලන්ගේ මානසික තත්ත්වය දියුණු වුණා. ඒ ආරෝග්‍යයත් හොඳ වුණා. ඡය රෝගයත් තරමක් හොඳ වුණා. නමුත් ඉතාමත්ම විශිෂ්ට ලෙස ඒගොල්ලන්ට පෙනුණා මේගොල්ලන්ගේ මානසික තත්ත්වයේ දියුණු වීමක් ඇති වෙන බව. ඊට පස්සේ මේ මේ ඖෂධ දැන් ඇත්ත වශයෙන්ම ශය රෝගය සඳහා පාවිච්චි කරන්නේ නැහැ. නමුත් මානසික රෝගය සුව කිරීම සඳහා දිනපතාම පාවිච්චි කරනවා. දැනට පාවිච්චි. දැනට පාවිච්චි කරනවා. ඔව්. ඉතින් ඉතින් මේක හොඳ උදාහරණයක් මේ යම්කිසි ක්‍රමවත් මාර්ගයකින් අලුත් ඖෂධ සොයා ගන්න අන්දමක් වෙනවා. තව නොඑක් වායු තියෙනවනේ නිර්වින්දක වායු. ඒවා සොයාගෙන පිළිබඳව තියෙනවා. ඒකෙන්ම දැන් ඔය නයිට්‍රස් ඔක්සයිඩ් කියන වායුව පාවිච්චි කරන අපි සාමාන්‍යයෙන් ලෙඩුන්ගේ සිහින කිරීම සඳහා මේකට ඉංග්‍රීසියෙන් ලාෆින් ගෑසුත් කියලා කියන නමක් පාවිච්චි කරනවා. නැත්නම් hina වෙන වායුව කියලා. මේකට හේතුව ඇමරිකාවේ හිටියා මේ ඉස්සර වෙදත් උගුල්ලන්න දන්ත වෛද්‍යවරු හිටියේ නැහැ. තනින් තන නිකන් පදික වේදිකාවන් වගේ පදික වේලඳුන් වගේ කොටසක් හිටියා. ඒ අය ඇමරිකාවේ තනින් තන ගිහිල්ලා විශාල පත්‍රිකා එහෙම දාලා ප්‍රසිද්ධ කරනවා අද අපි දත්තුගලමයි කියලා. ඉතින් මේ වායුව පාවිච්චි කරපු කෝල්සන් කියන කෙනෙක් නේද තමයි. එයා දිනක් මේ ගැන මිනිස්සුන්ට පහදලා දෙන්න අත් වශයෙන්ම මෙයා ඒක ගැන ඒ තරම් විශ්වාසයක් තිබෙන්නේ නැහැ. මෙයා ලෙඩුන්ට මේ වායුව දීලා ඒකම ඒ වායුව දත උල්ලාම කැක්කුම ඇති වෙනනේ කැක්කුම ඇති වුණාම මේ මිනිස්සු කුලප් වුණොත් ඒ මිනිස්සු මැරලීම සඳහා හොඳ උසමහත් බටයන් තුන හතර දිනකුත් ළඟ තියාගත්තා. <laughs> නමුත් දිනක් උනේ මේ වායුව එයා ඇත්තටම කලිප මේ උපාවිච්චි කරුවේ මේ හිනාවීම ඇති කිරීමට. මේක දුන්න විට එයාට පෙනුණා එයා කුලප් වෙලා ගිහිලා අර හිටපු බටයන්වත් පෙරලාගෙන එතන මේ හිටපු බලාගෙන හිටපු මිනිස්සුන්ටත් ගහලා නොයෙකුත් දෙලිකම් කෙරුවා. ඒ අතරතුර මේ මිනිහයත් වැටිලා නොයෙකුත් තුවාල ඇති වුණා. නමුත් මේ කෝල් සෙන්ටර් පෙවුණා. ඒ තුවාල ගැන කිසිම කැක්කමක් හරි මෙයා වෙන්නකු නැති බව. නැති කියලා. ඒක එතකොට වැටුණ මේ වේදනාව. එතකොට තමයි ඒගොල්ලෝ දැනගත්තේ මේ නයිට්‍රස් ඔක්සයිඩ් යන වායුවෙන් කැක්කුම නැති වෙන ක්‍රියාවක් තියෙන බව. මා කොතනද කියවපු දැනක මාත් මතකයි තිබුණා මේ මිනිහ කියලා කෑ ගහන පටන් ගත්තලු මා දැන් ඉන්නේ සුර ලෝකයේ කියලා. කොයිතරම් රසවත් හැඟීමක් වෙනද. හොඳයි. අපි දැන් මුගක් දුරට කතා කරේ ඔය පැන ඇටි වලින් නැත්නම් මේ සමූල වශයෙන් නොඑක් ඖෂධ වර්ග එකට ගෙතිලා එකට එකතු වෙලා තියෙන සමූල වශයෙන් තියෙන තැන් වලින් තියෙන ප්‍රභාව වලින් ලබාගත් ඖෂධ පිළිබඳව. නමුත් කල් යනකොට මනුෂයාට වැටහෙන්න පටන් ගත්තා මේ අපි හිතමු යම් කිසි පැලෑටියක යුෂ අප පාවිච්චි කරගත්තට මොකද ඇත්ත වශයෙන්ම ශාරීරික ක්‍රියාත්මක වෙන්නේ මේ සම්පූර්ණ යුෂයෙන් නොවේ. ඒ යුෂයේ තිබෙනා වූ යම් කිසි සක්‍රීය දෙයක් කියලා යම්කිසි සක්‍රීය වීම ක්‍රියාත්මක වන්නා වූ යම්කිසි රසායනයක් නැත්නම් යම්කිසි දෙයක් කියලා. මේවා පිළිබඳව යමක් කියන්න පුළුවන්ද මේ මහාචාර්ය කෝටිගොඩ මහත්මයාට? දැන් අවුරුදු මම හිතන්නේ 300ක විතර පෙර එංගලන්තේ ඒත් විශේෂ වෛද්‍ය වෛද්‍යවරයෙකුට ආරංචි වුණා ඉදිමුවට බේත් වස්තුවක් පාවිච්චි කරනවා කියලා යම් යම් ගම්වල ඒ බේත්පත්වරුවේ මෙයා පරීක්ෂා කරලා බැලුවම ලිඛියවල බැලුවම තිබුණා මම හිතන්නේ 20ක් විතර 20ක් විතර ඔය කොච්චර කාලෙකද ඉස්සෙල්ලාද සාමාන්‍ය වශයෙන් සාමාන්‍ය වශයෙන් අවුරුදු 250 300කට මම හිතන්නේ 16 වෙනි සතවර්ෂයේ දිනුනද ඒ කියන්නේ අවුරුදු 250කට 300කට ඉස්සර මම මේ වෙනින් කරන ගැන කතා කරන්නේ එංගලන්තෙත් ඔය වත්තෝරු ක්‍රම තිබුණා අපේ රටේ වත්තෝරු ක්‍රම තිබුණා ඒගොල්ලන් මේ අද වගේ හිටියේ නෑ හැමදාම හැම හැම සෑම රටකම දේශීය ක්‍රමයක් මේ ක්‍රමයක් මා හිතම කැමති මේක මතුනේ ගැන ඉතින් මේ කතාව කියන්නේ. ඉතින් මේකේ තිබුණා මේ අර මං කිව්වා වගේ 20ක් මේ මේ පැලැටි වර්ග 20ක්. හැබැයි මේ විදරින් කියන මේ වෛද්‍යවරයා මේ මේ පැලැටි ගැන යම්කිසි පරීක්ෂණයකට කලින් කරලා තිබුණ නිසා එයා ක්‍රමයෙන් බලාගත්තම මේක පෙවුණා එක පැලැටියකින් විතරයි කියලා මේකේ ක්‍රියාකාරීත්වය දරන්නේ. ඒ කියන්නේ මේ අර වට්ටෝරුවේ තියෙන පැලෑටි වර්ග මහ රාශියක් තිබුණා. ආහා. මේ මහත්මයා ඒ පැලෑටි වර්ග පිළිබඳව තියුණු දැනීම නිසා කිව්වා මේක මේ කසායක් වශයෙන් මේ කොහොම වර්ග ගන්න ඕනේ නෑ මෙන්න අහවල් වර්ගය ගත්තම ඩිජිටලිස් කියලා. ඩිජිටල්. ඉතින් ඒක ඊට පස්සේ මේ පතල වුණාද ප්‍රකට වුණාද දැනගන්න ලැබුණාද එයා ඉතින් මේ ගැන මම හිතන්නේ දිගට දීර්ඝයට සඳහන් කරලා පොත් ලිව්වා. ඒක තාමත් පාවිච්චි වෙනවා. හැබැයි දැන් පාවිච්චි වෙන්නේ පැලෑටිය නෙවෙයි අපි දැන් පේන හැටියට දැන් ඒකේ පිටිසම්බර රසායනයක් යම් විදිහට රසායනික හොඳයි දැන් ඔය ප්‍රශ්නෙට අදාළ උදාහරණ ගන්න පුළුවන්ද මේ අපේ රටෙන් නැත්නම් ලෝකේ අපේ භාගයෙන් ඔව් නොයෙකුත් උදාහරණ තියෙනවා දැන් අත් වශයෙන්ම මහාචාර්ය බිබිලි මහතා කිව්වා ඉස්සර දකුණු ඇමරිකාවේ අර සින්කෝනා පැලෑටිය උණ සඳහා පාවිච්චි කරපු බව ඒක ගැන පරීක්ෂණ කරන අතර තමයි මේ සින්කෝනා පැලේ ක්විනින් යන ඖෂධය තියෙන බව දැනගන්න ලැබුණේ Mm-hmm. මුලදී අපි ක්විනින් පාවිච්චි කරුවා සෑම උණක්ම සුව කිරීමට. නමුත් ඊට පස්සේ අපේ දැනීම දිනු වෙන දිනු විට ක්විනින් විශේෂයෙන්ම මැලේරියා වුණ සම්බන්ධයෙන් ක්‍රියාවක් තියෙන බව මිනිස්සුන්ට වැටහුණා. ඒ වගේම මේ ළඟ දැන් ඉන්දියාවෙත් ලංකාවෙත් ගැන අපි කල්පනා කරුවොත් ඒකාවේරිය ගැන මම හිතන්නේ අසන්නන් සිරු දෙනා වගේ අහලා ඇති. මොනවාද? ඒකාවේරිය පැල ඒකාවේරිය. ඉතින් දැන් ඒකාවේරිය පැල ඇතිය ඉන්දියාවෙත් ලංකාවෙත් මානසික ආබාධ සඳහා එතකොට ඔය නායක දෂ්ට කෙරුවාම ඒ වගේම බඩේ කැක්කුම් වැනි ආබාධ වලට පාවිච්චි කෙරුවා. ඒකම ඒ අය පෙනුණා මානසික රෝග සඳහා මේක පාවිච්චි කරනකොට රුධිර පීඩනය වැඩි නම් ඒ කියන්නේ බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි නම් රෝගියෙගේ බ්ලඩ් ප්‍රෙෂර් එක අඩු කිරීමේ බලයකුත් මේක මේ ඒකාවේරී පැල ඇටි තියෙන බව. නමුත් දැන් අත් වශයෙන් මේ ඒකාවේරී මුල පාවිච්චි කරුවොත් දැන් ඒකාවේරී මුලේ තියෙන රසායනික ද්‍රව්‍ය 100ක් නැත්නම් 50ක් පමණ. ඊට පස්සේ බටහිර වෛද්‍ය ආයතනක විශේෂඥයන් ඇවිල්ලා මේක ගැන පරීක්ෂා කරපු විට දැන් ඒගොල්ලන් තේරුණා දැන් අපි දන්නවා මේ ඒකාවේරී පැලෑටියේ තියෙනවා එකම ඖෂධ ද්‍රව්‍යයක් එකම රසායනික ද්‍රව්‍යයක් සෙසපින් කියලා. අර මානසික රෝග සඳහා රුධිර පීඩනය වැඩි වුණ අවස්ථාවේදී ක්‍රියාකාරීත්වය දරන්නේ මේ ටෙසපින් කියන එකම ඖෂධය පමණයි. ඉතින් අර මුල සම්පූර්ණයෙන්ම ගන්න ඕනේ නැහැ. ඒක ආවිරි පැලැතියේ මුල පාවිච්චි කරන්න ඕනේ නැහැ. අර රෙසපින් කියන පිරිසිදු ඖෂධ ඒකම ඕනක් අරගන්න පුළුවන් නේ. ඉතින් ඒක යම් කිසි වැදගත්කම් වගේ තියෙනවා මම හිතන්නේ අපිට. පසු සාකච්ඡාවකදී ඒව ගැන කතා කරන්න අවස්ථාවක් ලැබෙයි කියලා. ඉතින් ඔය විදිහට උදාහරණ මහා රාශියක් ඇතුලේ මුලදී මුළු පැලෑටියක් නැත්නම් පැලෑට් සමූහයක් මහා රාශියක් අරගෙන පාවිච්චි කළා පස්සේ මේ විද්‍යාඥානයේ දියුණුවක්ම දැනීම දියුණුවක්ම ඒකේ තියෙන එකම පැලෑටියක් නැත්නම් ඒ පැලෑටියේ තිබෙනා වූ එකම රසායනයක් වෙන්කොටගෙන ඒක ඖෂධය වශයෙන් පාවිච්චි කරන්න ගත්ත අවස්ථා ඒ මට ඇතිනේ වෛද්‍ය විද්‍යාවේ හොඳයි දැන් නවීන වෛද්‍ය විද්‍යාවේ වැදගත් අංකයක් තමයි ওই බෙහෙත් වල තියෙන පිරිසිදුකම ඒ ගැනම තමයි දැන් පහුගිය මිනිත්තු 5-6 ඇතුළත අප කතා කළේ මම හිතන්නේ අපි යම්කිසි දෙයක් අසන්නන්ට කියන්නට ඕන ඔය නවීන ඖෂධ නිෂ්පාදනය වෙන්නේ කොහොමද මොන මූලධර්ම මතද මොනවාද මේ ප්‍රතිපත්ති මතද කියලා මේ ගැන සාකච්ඡා කිරීමට මම හිතන්නේ අතිශයින්ම සුදුසු තමයි කියලා මහාචාර්ය බිබිලි. ඖෂධයක් නිෂ්පාදනය කරනකොට ඒ කියන්නේ නවීන ක්‍රම පාවිච්චි කරලා නිෂ්පාදනය කරනකොට ඒක දැන් පිරිසිදු රසායන දෙයක් හැටියටයි නිෂ්පාදනය කරන්නේ. දැන් මේ ආයතනවල වැඩ කරන විශේෂඥයෝ සෑම අවස්ථාවකදීම ඒගොල්ලන් උත්සාහ කරන්නේ මොකද්ද? මේ පිරිසිදු රසායන දේ දියුණු කිරීමටයි. අපිට ඒක පැහැදිලි නේද? ඒක පහදලා කියන්නේ මේ දියුණු කිරීමෙන් තේරෙන්නේ මොකද්ද? ඒකට කාර්යයන් දෙකක් සලකන්න ඕනේ. එකක් මේ ක්‍රියාකාරීත්වය වැඩි කිරීම. ඒ කියන්නේ ඖෂධයක ක්‍රියාකාරීත්වයක් තිබුණොත් නිර්වේදනික ක්‍රියාකාරී. ඒ කියන්නේ වේදනාව නැති කිරීම. නැති කිරීමට. ඔව්. දැන් ඊටත් වඩා හොඳට වේදනාව නැති කිරීමට තවත් ඖෂධයක් ඒගොල්ලන්ට නිෂ්පාදනය කරන්න පුළුවන්ද? එතකොට ඒ කියන්නේ ඒ ඖෂධය දිනු කිරීමක්. තවත් අංශයක් තියෙන මේකයි. සෑම ඖෂධයකටම අහිතකර ක්‍රියා තියෙනවා. ඒ කියන්නේ කොමනා නැති ක්‍රියා තියෙනවා. අපේ හිස රදයක් තියෙනකොට ඇස්පිරින් ගත්තම ඒකෙන් අපිට සාහනයක් ලැබෙනවා. නමුත් ඒත් සමගම බඩේ දැවිල්ලක් ඇති වෙන්න පුළුවන්. සමහරුන්ගේ සමහර අයට. දැන් මේවට කියන්නේ අහිතකර ක්‍රියා. ඉතින් මේ පරීක්ෂකයෝ මොකද්ද කරන්නේ? මේ අහිතකර ක්‍රියා අනු කිරීමට. ඉතින් මෙන්න අංශ දෙක අර ක්‍රියාකාරීත්වය වැඩි කිරීමට අහිතකර ක්‍රියා අනු කිරීමට. මේක කරන්නේ කොහොමද? මේ පිරිසිදු රසායන දේවල් වලට විශේෂයෙන්ම ව්‍යුහයක් තියෙනවා. ව්‍යුහයක් කියන්නේ ඒක විශේෂ හැඩයක් තියෙනවා. දැන් ගොඩනැගිල්ලක් දිහා බලනකොට ඒ ගඩොල් හදලා තියෙන හැටියට කියන්න පුළුවන් මේ ඒක හැඩයක් තියෙනවා. එක ගඩොල් කැටයක් නැත්නම් ගඩොල් කොටසක් උඩහින් අරගෙන පල්ලෙහාට දැම්මොත් ඒකේ හැඩය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. සමාවෙන්න මා පොඩ්ඩක් ඒක පහදලා දෙන්න කැමතියි අසන්නන්ට. අපි හිතමු ඕනම ද්‍රව්‍යයක් ගැන. අපි හිතමු වතුර ගැන. දැන් වතුර දියරක් වගේ පෙනුනට අපි හිතමු වතුර අංශුවක් අපි අරගෙන මේක දිගටම බිඳගෙන බිඳගෙන කුඩා කරගෙන කුඩා කරගෙන යනවා. එහෙම ගිහිල්ලා අන්තයටම බින්දයින් පස්සේ ඉතුරු වෙන්නේ වතුර නෙවෙයි. වතුර සංයුක්ත වූ දේ. මොකද්ද? ඇත්ත වශයෙන්ම වායු දෙකකින් තමයි වතුර හැදිලා තියෙන්නේ. ජලකර නැත්නම් හයිඩ්‍රජන් කියන වායුවත්, ඔක්සිජන් නැත්නම් අම්ලකර කියන වායුවත්. ඔය වායු අංශු තුනක් යම්කිසි ක්‍රමයකට එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. හරියට කොහොමද? සූර්යයාත් සූර්යාගේ සෞර ග්‍රහ මණ්ඩලයත් කොහොමද වටේට පිහිටලා තියෙන්නේ? අන්න ඔය විදිහට යම්කිසි විදියකට පිහිටලා තියෙන්නේ. මහාචාර්ය බිබිලේ කතා කරේ ඒක ගැන නේද? හරි. ඉතින් මේ කොටස් මේ ව්‍යුහයේ තිබෙන කොටස් සුළු වශයෙන් වෙන් කෙරුවොත් එතකොට අර හැඩයක් වෙනස් කරනවා වාගේම ඒකෙන් ලැබෙන ප්‍රතිඵල මොකද්ද? ක්‍රියාකාරීත්වය වැඩි වෙන්නත් පුළුවන්, අහිතකර ක්‍රියා අඩු වෙන්නත් පුළුවන්. අන්න ඒ විදිහේ දැන් බලන්න අපි උදාහරණයක් ගනිමු. ප්‍රථමයෙන්ම ආසාදන රෝගවලට පාවිච්චි පාවිච්චි කරුවේ පෙනිසිලින් බෙහෙත. දැන් කවුරුත් දන්නවා ඇති පෙනිසිලින් බෙහෙත. දැනට තියෙනවා පෙනිසිලින් වර්ග කීපයක් තියෙනවා. ඒ කියන්නේ ඒකේ අර ව්‍යුහය නැත්නම් හැඩය වෙනස් කිරීමෙන් වඩාත් ප්‍රයෝජන ගන්න පුළුවන් මේ පෙනිසිලින් වර්ග වලින්. ඉතින් ඒ නිසා ඇම්පිසිලින්, ක්ලොක්සිසිලින් එවැනි පෙනිසිලින් දැන් නිෂ්පාදනය කරලා තියෙනවා. මේම දැන් පෙනිසිලින් පාවිච්චි වෙනවා නේද? පෙනිසිලින් පාවිච්චි කරනවා තමයි. නමුත් ඊටත් වඩා ප්‍රයෝජනවත් අවස්ථා රෝග අවස්ථා තියෙනවා. ඉතින් ඒවට ක්ලොක්සිසිලින් ඇම්පිසිලින් පාවිච්චි කරන්න පුළුවන්. අන්න ඒ විදිහේ රසායන දේවල් වෙනස් කිරීමෙන් විශේෂයෙන්ම දියුණු කිරීමක් ඇති කරන්න පුළුවන් දැනට මේ රසායන නිෂ්පාදනය කරන ආයතන වල. එතකොට මට වැටහුණු අන්දමට මේ ඖෂධ වර්ග නිෂ්පාදනයේ දියුණු කිරීමෙන් ඇති දෙකක් දැන් අපිට කියවුණා. එකක් මොකද්ද? යම්කිසි පැලෑටියක තියෙනා වූ නොඑක් අන්දමේ සාරයන් වෙන් කරලා යම්කිසි රෝගී තත්ත්වයක් සුව කිරීම සඳහා අවශ්‍ය යම්කිසි එක සාරයක් තියනවාද ඒක වෙන් කර ගැනීම ඕක එක පැත්තක්. තවත් එකක් මොකද්ද? ඉතින් පැලෑටි වලින් මේ විදිහට සොයන්න යාම අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා ඒ සොයාගත්ත සාරය හැදිලා තින්නේ කොහොමද? අර මහත්මයා කිව්වා වගේ එකේ ව්‍යුහය. මොකද්ද කියලා බලලා රසායනික හැදිලා තියන්නම නිර්මාණය නැත්තම් නිෂ්පාදක හැදිලා තියන්නම සංයුක්ත විය තියන්නම ඒක සොයලා ඒක රසායන මාර්ග වලින් හදන්න පුළුවන් අර ගහින් ගන්නේ නේද? ඔය දෙවෙනි පැත්ත. තුන්වෙනි ඊටාම වැදගත් පැත්තක් මහාචාර්ය බිබිලේ කිව්වා මොකද්ද? යම්කිසි ඖෂධයක යම්කිසි ක්‍රියා කිරීමේ බලයක් තියෙන රෝගයකට එරෙහිව. නිෂ්පාදකයා නැත්නම් රසායන විද්‍යාඥයා නිතරම බලන්නේ මොකද? මේ බලය මේ සක්‍රියතාව නැත්නම් මේ ක්‍රියා කිරීමේ ශක්තිය දියුණු දියුණු කරන්න වැඩි කරන්නට. ඒකේ තාත් එකක් තියෙනවා. ඔහොම ඖෂධ දියුණු දියුණු කරගෙන යනකොට ඖෂධයක සමහර විට තියෙනට පුළුවන් හානිකර පැත්තක්. හානිකර කියලා කිව්වේ මේ ජීවිතනාශක ඒ විදිහ අදහසක නෙවෙයි මම අදහස් කරේ. යම් කිසි අසහනකාරී නැත්නම් මනුෂයාට කරදරයක් ඇති කරන පැත්තක් තියෙනට පුළුවන්. ඉතින් ඒ පැත්ත ගැන නිෂ්පාදකයන් කරන්නේ මොකද? පුළුවන් තරම් අඩු කරන්නට. පුළුවන් තරම් අඩු කරන්නට කල්පනා කරන්නේ. තව ඔය ඖෂධවල හානිකර පැත්ත ගැන මොකුත් කියන්න තියෙනවද නැත්නම් අපි එකක් කියන්නේ ඔය එපිලෙප්සි කියන්නේ මේ පස්මාරේ පස්මාරේට දෙන ඔය දැන් නවීන ඖෂධවල ඔව් සාමාන්‍ය වශයෙන් මේ සමහර උදවියට නිදිමත හැදෙනවා ආ එතකොට ඒක අහිතකර පැත්තක් නේද? හොඳයි. දැන් අවසාන වශයෙන් මම හිතන්නේ අපිට ඊටාම කෙටියෙන් සාකච්ඡා කරන්න තියෙන්නේ යම් කිසි ඖෂධයක් මහජනයාට දීමට පෙර ඒක කොයිතරම් හොඳද නරකද කියලා මැන බැලීමේ ක්‍රමය පිළිබඳව. මේක මේ මැනීම සම්බන්ධයෙන් නැත්නම් ඒ ඖෂධය ලැබීම සඳහා ක්‍රම දෙකක් පාවිච්චි කරනවා. ප්‍රථමයෙන්ම අපි සත්වයන්ට මේ බෙහෙත ශරීරගත කරලා ඒ සත්වයන් ඒ ඖෂධය කොහොමද අවශෝෂණය කරන්නේ ඊට පස්සේ ශරීරයේ විහිදලා යන්නේ කොහොමද එවැනි දේවල් සත්වයන් මාර්ගයෙන් සෑවලන්න පුළුවන් මේකත් එක සතෙක් පාවිච්චි කරන්නේ මීයන් බලලුන් බල්ලන් වඳුරන් මෙවැනි සත්වයන් කීප වර්ගයක් පාවිච්චි කරනවා මොකද එතකොට අපිට වැටහෙනවා එක වර්ගයකට අහිත කර නැතත් තවත් වර්ගයකට අහිත කරනනම් අපිට ප්‍රථමයෙන්ම දැනගන්න පුළුවන් සමහර වෙලාවට මේක මනුෂ්‍යයන්ට දීමිනුත් අහිතකර ක්‍රියාවක් වෙන්න පුළුවන් බව. සමායන පොඩ. එතකොට ඖෂධයක් නිෂ්පාදනය කරනකොට මුලින් අර මහාචාර්ය බිබිල කිව්වේ පරීක්ෂණාගාරයේ ඒකේ ක්‍රියාත්මකතාවය මැන බැලීම. ඊළඟට මහත්මයා කියන්නේ ඒක මනුෂ්‍යයා වෙත දෙන්න ඉස්සර වෙලා මම හිතන්නේ මේක ඊටම හොඳ පුරුද්දක් කියලා සත්‍යයෙන්ද දීලා බලනවා මේක කොයිතරම් හිතකරද කොයිතරම් අහිතකරද. ඒ පමණක් නෙවෙයි එක සත්ව වර්ගයකට නොවේ මහත්මයා කිව්වා සත්ව වර්ග කිහිපයකට මේ ඖෂධ දීලා ඒ ඖෂධය ශරීරගත වුණාට පස්සේ ඒ ඖෂධය ශරීරයේ මොන විදිහට හැසිරෙනවද කියලා ඒ සියලුම කරුණු ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්. අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟට තමයි ලෙඩුන්ට දෙන්නත් ඉස්සෙල්ලා ස්විච්චවන් හැටියට කියන්නේ මේ සමහරලාවට කියන්නේ සිය කැමැත්තෙන් සමහර අය ඉදිරිපත් වෙන ඖෂධ හොඳද කියලා බැලීමට ඒවා Taman අරගෙන. ඔව්. ඒ අයගෙනුත් අපිට වටහා ගන්න පුළුවන් මේ ඖෂධ ශරීරගත වුණාම කොහොමද හැසිරෙන්නේ කියලා. අවසාන වශයෙන් තමයි ඒ රෝගයේ තියෙන ලෙඩුන්ට දීලා ඒකත් මුලදී ලෙඩුන් සීමිත ගන්නක දෙනවා. ලෙඩුන් සිය ගන්නක දෙන්නේ නැහැ. නමුත් 5 දිනකට 6 දිනකට 10 දිනකට පමණ දීලා මේ හානියක් වේදෝ කියන බය නිසා. සාමාන්‍යයෙන් හැම අවස්ථාවකම අරමුණ අහිතකර ක්‍රියා තියනවාද ඒ වගේම ලෙඩේ සුව වෙනවාද කියලා බලා ගැනීමට. ඊට පස්සේ තමයි පොදු වශයෙන් ලෙඩුන් රාශියකට දීලා මේ ඖෂධවල ක්‍රියාකාරීත්වයත් අහිතකර ක්‍රියා ගැන හොයාගන්න. හොඳයි. ඔය කියපු සියලුම කරුණු වලින් ඉතාම වැදගත් දෙයක් අන්තිමට මතුවන මොකද්ද? ඖෂධයක ක්‍රියාත්මක වන්නේ මොකද්ද? ඒකේ තියෙන රසායනික ද්‍රව්‍යය. ඒ කියන්නේ වැදගත්කම තියෙන්නේ ওই රසායනික ද්‍රව්‍ය සංයුක්ත කරේ නැත්නම් නිෂ්පාදනය කළේ කවුරුද කියන එකවත් ඒකේ තියෙන වෙනත් ආටෝපුවක් නෙවෙයි. යම්කිසි රෝගයක් සුව කිරීමෙහිලා උපකාරී වන්නේ කුමක්ද? රසායනික ද්‍රව්‍යය. කවර නමකින් ගත්තත් කමන්නේ අර රසායනික ද්‍රව්‍ය අන්න ඒකයි වැදගත්. ඖෂධ ඉතිහාසය පිළිබඳව නිෂ්පාදනය කළ මහාචාර්ය නන්දදාස කෝතාගොඩ මහතා මෙහෙවන සැඳෑ සමුළුව වැඩසටහන අද ඔබේ ශ්‍රවණයට ගෙන ආවේ. රක්ෂණ පුස්තකාලය ඇසුරින් ඔබ වෙතගෙන ආවේ සුරේකා පෙරේරා